මුවන් පැලස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා මුවන් පැලස්ස ගුවන් විදුලියට රචනා කරන්නේ කලාසූරි මුදලි නායක සෝමරත්න හෝ වයිලා හෝ හෝ හෝ හෝ හෝ කිව්වා වයිලා හෝ හෝ ඇයි දැන් අපි මේ වෙදමාමාගේ ගෙදරට ආවේ කියලා කිව්වේ නෑ නේද? ඒක කියන්ට කලින් වෙදරාල ගෙදර ඉන්නවද නැද්ද කියලා බලනවා ඔය ගේට්ටුවට උඩින්. මං එච්චර උස නෑ ගේට්ටුවට උඩින් බලන්න. හරි. එහෙමනම් ගේට්ටුවට යටින් බලනවා කවුරුත් පේන්න ඉන්නවද කියලා. පුළුවන් ද දැන් සිංහල බලන්න ඔකෙන්. ඔහෙට පිස්සුද හැබැයිටම. මේ පාර යන මිනිස්සු හිතයි මටත් පිස්සුයි කියලා. මේ ගේට්ටුවක් යටට රිංගලා ඉන්නවා දැක්කම. අනිත් එක ඇයි අපි වෙදමාමා හොයාගෙන මේ අවේලාවේ ආවේ? අර එදා සිතාසියක් ගෙනත් මට බාර දෙන්න ගියේ ඇයි කියලා දන්නවද? මං කොහොමද දන්නේ? ওই රාජකාරි ගැන. කොහෙද එච්චර නුවණ? හරි හරි. එහෙමනම් මං මේ වෛරගේ නාස්ලනුව දෙනවා අතට. ඒක තදෙන් අල්ල ගන්නවා නැත්තම් ඌ පණී බණ්ඩ කපාත්තියට කරත්තෙත් ඇදගෙන. කෝ ඔය නාස්ලනුව. හැබැයි මං එකක් කියන්නම්. ගේට්ටුවට උඩින් පනින්ට ගිහින් කොන්ද බිඳ ගන්නටත් එපා. අනික මේ ගෙදර කවුරු හිටියත් සැරවැර වෙන්නටත් එපා. ඕන්. මේ වෙද මාමා විතරයි අපට ඉන්න උදව්කාරයා. ආ ඒකද බිසෝව මෙහි නවත්තගෙන අර දුම්බර නාමෙලාට මට ඇහුනේ. මොකද්ද? නාමෙල්ගේ නම කිව්වා වාගේ මට ඇහුනේ. ඒ උනත් ඒ ළමයා අපට කොරාපු 1000ක් උදව් උපකාර අමතක කරලා බැනවදින්ටවත් ගහන්නටවත් එපා. ඕන්න. මොකද කියන්නේ? හ්ම් කියන්න නම් කියන දේ අනන්තයි. නමුත් ඒව මං පාස්සේ කියන්නේ. ඔය ගේට්ටුව උඩට නැගලා වැටුනොත් මොකද වෙන්නේ? ඔහොමින් ඔහොමින් බලන්න. ඔය අපි දැන් යන් ගෙදර. වෙද මාමා මුණ ගැහෙන්න ඕනෑ නම් කාරණාව කියන්න මං ඇවිල්ලා මුණ ගැහෙන්නම්. ආහා ඒ මුණ ගැහිල්ලෙන් පුරස්නේ තව තවත් කුරුවල් වෙලා යයි. මං අහන්නේ මොකද්ද ඒ පුරස්නේ කියලා? ඒක ලොකු රහසක්ද? කියලත් බෑ, නොකියත් බෑ. ඒ පාර ඇයි ඔය කල්පනා කරන්නේ? කල්පනා කරන්නේ මං පැටලිලා ඉන්න පඹගාලෙන් ගැලවෙන්නේ කොහොමද කියලයි. බය වෙන්න එපා පච්චි. ගෙදර ඇත්තෝ මට මගේ දූ විසෝ කියන හැටි මතක් වෙනවා. ඒකයි මං අපච්චි කිව්වේ. මොකද්ද දැන් ඔය හිතේ පෑවෙන කාරණාව? ඒක ගැන මටත් මේ පැල සිදි කියන්න පුළුවන් එකම මිනිහා තමයි මේ වෙදරාල. ඒකනේ. මම මොනවා කිව්වත් බැන්නත් උන් දැ කියන ගුරුහරුකම් හුඟක් දේ හරි. එක දෙයක් ඇරෙන්න. මොකද ඒක දෙය කියන්ටකෝ. ඒක එසේ මෙසේ එකක් නෙවෙයි ලොකු. අපේ එකම දෝනියන් දැගේ අත ගන්නට බලා ඉන්න අර දිගා මඩුල්ලේ බෑනන්ඩියාගේ පුරස්නේ. ඒ ඉලන්දාරියට දැන් පාරේ බැහැලා යන්න බැරි තරම් කැලෑ පත්තරයි කවි කොළයි ගහලලු. ඒ විතරක් නෙවෙයි. මම අර දිගා මඩුල්ල වෙල්යායෙන් ගත්තු ඉඩම් වල අයිතිය මට නැහැයි කියලා ඉඩම් නඩුවක් දාලා අන්න ඒකේ සිතාසියක් තමයි එදා මට බාර දෙන්න නිලධාරියෙන් ගෙදරට ආවේ මෙහෙම වෙලාවල් වලදී ඉස්සර ඉඳලම මමත් මේ වෙදමා මගේ අවවාද ඇහුවා උන්ද කියාපු හුඟක් දේ හරි ගියා. ඒකයි මගේ මේ අවුල් වෙච්ච ඔළුව මේ පැත්තට හැරිලා මේ වෙද ගෙදරටම ආවේ. ලොකු මොකද කියන්නේ? ඈ සේරටම කලින් ওই ගේට්ටුවෙන් බැහැලා කරත්තට එන්ටකෝ. අර පාර යන මිනිස්සුත් බලයි. හරි හරි හරි. ඔයා කියන ඕනම දෙයකට ඔට්ටුයි එකක් කැරෙන්න. මොකද ඒක? ඒක ගැන මම පස්සේ කියන්නම්කෝ. ඕ ඕ මං ආවා. කෝදෙන්ට ඔය නාස්ලනුව මාකට. දැන් අපි යන් ගෙදර. යා යා පුතා. යම යම. ඉතින් කියන්ටකෝ කවුද ඒ දිගමඩුල්ලෙන් ගත්ත ඉඩම් වලට නඩු දැම්මේ? ඈ? ඊවැ ආරවුල් තියනවා නම් ඇයි ඉතන සල්ලි ගොඩක් යට කරලා ඒ ඉඩම් ගත්තේ? ගත්තේ ලොකු බලාපොරොත්තුවක් ඇතිවයි ලොකු. හ්ම්. යකයි දෙයනේ අපට මුවන් පැලසේ තියෙන ඉඩකඩම් මදි වටද මේ පිටගමක ඉඩම් ගත්තේ ඈ මං කීවා ඒවා ගත්තේ ලොකු බලාපොරොත්තුවක් ඇතුවයි කියලා. අනික මට යමක් කරන්න හිතුනොත් ඒක කරලා මිසක පස්ස බලන්නේ නැති පුතෙක් මේ කීරාල. ජක් වයිරා ජක් ජක්. ඊට පස්සේ සෑට නිින්ද යන්නේ නැහැ කියලා බෙහෙත් පෙති ගලිනවා. නැත්නම් බුදියත් එක්ක අර අනිකේවා බොනවා. මට ඇහුනේ නැහැ. මේ ලොකු මොනවද කීවේ? නෑ මං අහන්නේ ඔය ඉඩම් වලට සල්ලි යට කරන්න කලින් ඇයි මේ මටව නොකීවේ කියලා. ඇව්වනම් ඒක වලක්කන්ට අම්මයි දුවයි තව අර අහක ඉඳලා ආපු මිනිහයි සේරම හරස් කපනවා. ඔව්. එතකොට මොකද වෙන්නේ? ඈ? අනික් ගැමුම් කාරයෝ ඒ ගොඩ ඉඩමයි ගෙයි කුඹුරයි සේරම තුට්ටුවට දෙකට ගසා ගන්නවා. එතකොට මට අර සුන්දර සීනි ලන්දාරියට දෑවැද්දට දෙන්න වෙන්නේ මුවන් පැලසේ දීපොළද ඒ කියන්නේ අර සුන්දරසේන මනමාලයට දෙන්නයි මේ ලොකු වියදමක් දරලා ඒ ඉඩම් ගත්තේ ඈ නැතු නැතුව නැතුව මම කොහොමද මේ වැදගත් පවුලේ පුතෙක් අපේ බෑනන්ඩියා කොලගන්නේ ඈ කියන්නේ මේ අපේ දූ බිසෝ ඒ සුන්දරසේනයට බන්දලා දීලා අතපියද ගන්නටද ඒ ඉඩම් ගත්තේ ඈ එහෙම නොකර කොහොමද ඒ හොඳ ඊලන්දාරියාගේ හිත ගන්නෙ ඈ ඒ හොඳ ඊලන්දාරියාගේ නරක පැත්ත ගැන ඩිංගක්වත් කල්පනා කරනවද ඇබෑට මේ මිනිස්සයා මට ඇහුනේ නෑ ලොකෝ මට ඇහුන්නේ නෑ මිනිස්සයා කියනවා විතරයි ඇහුනේ ඒ අර පාරේ යන මිනිස්සයා ගැනද කීවේ ඈ නෑ නෑ නෑ මං ඒ මිනිස්සයා යට කරගෙන මේ තිලික්කලිය දක්වන්නේ නෑ ලොකෝ <laughs> <laughs> මේ මම යමක් අහන්නද අවසර වුණේ නෑ අහන්න මොකද්ද ඒක මං හිතන්නේ මීට කලිනුත් මං කීප සැරේ ඇහැව්වා ওই ප්‍රශ්නේ නමුත් හැමදාම එක යට ගැහැව්වා මොකද්ද මං යට ගැහුවේ ලොකෝ? මං එදා ඉඳලම ඇහැව්වේ ඔය දිගා මඩුල්ලේ මනමාලයට අපේ දූ බිසෝව බන්දලා දෙන්න කලින් බිසෝයේ මිනිහට කැමතිද නැද්ද කියලා අහලා බැලුවද? ඈ ඒක උඩ නේද ඔය ලස්ස ගණන් වේදම් කරලා ඉඩමුයි ගෙවලුයි ගන්ට තිබුණේ ඈ <laughs> ඒ කාලේ ගියා ලොකෝ දෙමාපියෝ වැඩියෙන්ම පවුලේ පියානන්දෑට අයිතිය තියෙනවා. tamunගේ දූලට පුතාලට ගැළපෙන වුන් හොයලා බන්දලා දාලා අතපිහ ගන්නට. ආ එහෙම කෙරුවේ නැත්තම් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? ඔව්. මොකද ඒ ළමයින්ට කැමති උදවිය හොයාගෙන විවාහපත් වෙලා හොඳ ජීවිත ගත කරයි. එතකොට වංශ පරම්පරාවට මොකද වෙන්නේ? ඈ? වංශේ කබල් ගෑවෙන්නේ නෑ ඒකෙන්. මට වුන්නේ. මට වුන්නේ කියපු දේ. අයි මේ බොක්කි කරොත්තෙක් ඒ වාහනේට යන්න ඉඩ දීලා. දැන් හොඳටම කරුවලයි පාර පේන්නේ නැහැ. ඒ ඒ ඒ ඒ ඩ්‍රයිවර් ඩ්‍රයිවර් අයින් කරගෙන එළවනවා ඔය කාර් එක. හා මේ ගොන් මස්ස කුලප්පුවෙන්ට ඔය හෝන් එක සද්ද නොකර ආ මහා සමජ්ජාති දෛවරයෙක් උඹ. මහා සමජ්ජාති දෛවරයෙක් උඹ. අනේ කවුද දන්නවද මේ හයිරන් කාර් එකේ යන්නේ? මොන ලොක්ක ගියත් මට කාරි නෑ. ඔව්. මේක මගේ වෙයි කිය. මමයි මේකේ ලොක්කා. ඒ ඔයි කරත්ත බා. ඔය කබල් බක්කිය අයින් කරන්ට ගොනාට බැරි නම් ඔය ලොක්කා ගොනාගේ තන අරගෙන කරත් යයින් කරනවද නැත්නම් මං දෙන්නද වැඩක් දෙන්නටම? මම මේක ලේසියෙන් අරින්නේ නැහැ. මේ ලොකු ඒ කාර්කේ පිටිපස්සේ තිබ්බ නොම්බරේ මතකද? කොහෙද එච්චර නුවණ? මං කොහමද දන්නේ? ওই නොම්බර ගැන? ඔය ඔය ඕකනේ ඕකනේ කියන්නේ. මගේ ගොඩ පෙරක දෝරුවා කීවේ හැම තිස්සෙම යම පුතා යම හැම තිස්සෙම නුඹර ලියා කියා ගන්නට කියලා මේ මේ අපි දැන් මේ අපේ ගෙදර පහු කරගෙන ඉන්නේ සීකත්තාව නැද්ද හැබැයිටම ඒ මේ කාලකන්ණි ගුණාට මතක නෑනේ අපේ වලව්ව තියෙන තැන ජක් ජක් වයිද ජක් හෝ හෝ හෝ හෝ ජක් කිවා හෝ හෝ ඕ ඒකටත් අර පරණ ගුණ. තැබෑරුම තියෙන තැන දැනගෙන කරත්තේ එතන නැවැත්තුවා හැමදාම. ඒ පළවි පාප තමයි දැන් ඔය බින්දවන්නේ. කිසි කල්පනාව නෑ. ඈ මට ඇහුන්නේ නෑ. ආපහු යා ආපහු යා. ඔය ඉතින් ඔය ඉතින් ආපහු ආපහු. හා ආපහු හැවියන්. යා ගුණා යා ආන්නෝවා. මේ ඇහුණද ලොකෝ අර හයරින් කාර්කේ හිටිය දෙන්නගේ මූණුවර දැක්කද ඈ මේක කීවේ මහ විනාශයක් මොකද්ද කීවේ මං අහන්නේ ඇයි ඒ හයරින් කාර්කේ ගිය දෙන්න ගැන අහන්නේ ඈ මොකද මිනිස්සුන්ට නැද්ද නිදහසක් වාහනයක නැගිලා ගමනක් මෙවනක් යන්න ආයි නැත්තේ ආයි නැත්තේ ඒකට කාරි නෑ මු තුන් දෙන්නා ඒ ඩ්‍රයිවරයා මට බනිනකොට ඇයි කටවල් පියාගෙන හිටියේ උන් දෙන්න? ආ වෙන දෙන්නෙක් නම් ඩ්‍රයිවරයාට කියයි "ඒයි, ඕම කතා කරන්න එපා" කියලා. වාහනයක් කුලියට අරගෙන ගමන් බිම යන මිනිස්සු ඒ කිරිය දුරට ඒ වගේ දේවල් කියනවද? අන්න ඔය පඬිතුකම් අහන්න තමයි මට නම් බැරියෝ. තේරුණාද? ආ ආ ආ ආ. ඊසල්ේ අපි ගේ පහු කරලා ආයි ආයි ආයි ඒ ඉඩක් වයිරා. ඇත්තම මූ දැන් මේ මේ බක්කියාදීන්ට නෙවෙයි වටින්නේ මූ. ඉතුරු හරිය මං කියන්නේ නෑ මූ. ඒ හරිය නොකීවට මං දන්නවා. ඔය හිතේ කැකෑරෙන දේවල් ගැන. එහෙමනම් ඊව දැන් තිරික්කලෙන් බැහැලා ගෙට ගෙහුම් කතා කරමු. නමුත් අර කාර්කේ හිටිය දෙන්න ගැන මං හොයා බලන්න ඕනේ. ඇයි? ඇයි? ඇයි? මම මේ කබල් තිරික්කලේ හෙමින් හෙමින් යනවා දැකලා උන් දෙන්න ඩයිවරට මොනවා හරි කිව්වා. ඒකයි හෝම් ගැහුවේ. මාටත් පුළුවන් කාර් එකක් තියාගෙන ඩ්‍රයිවර් කෙනෙක් තියාගෙන ඉන්න. ඇයි ඉතින් එහෙම කරන්නේ නැත්තේ? මේ වයස් වෙච්ච ගුණා පතන හේනේ උලා කකා ඉඳලා මැරිලා ගියාවේ. මේ අහිංසක සීපාවා දැන් අපට අවුරුදු කීයක් වැඩ කරලා දුන්නද මං ආන්නේ? ඈ මොන සේවයක් ගැනද මේ මූගේ ගොම පෝර නේද අපි කුඹුරට හේනට දාලා අස්වැන්න වැඩි කරගත්තේ ඈ මූ ගැනද මේ කතා කරන්නේ <laughs> මේ කාණ්ඩ මේ කාණ්ඩ දැන් තියෙන රට පොහොර මුගේ ගොම පොහොර වගේ නෙවෙයි ලොකෝ ඊ කරල් දෑකති වාගේ බරට පැහෙනකොට ගොයම් ගස් නැමෙනවා බිමටම ඒකයි මම මේ ගුණා දීලා මේ ඔය දන්නවද ඒ රට පොහොර වලට දානවයි කියන රසායනික මේ ඔය සැර බේජ් ಜಾති මොනවද කියන්නේ ඈ පංගුවා ಜಾති ගොයම් මුල් දිගේ ගොයම් ගස් දිගේ උඩට ගිහින් වීහාලට වලටත් යනවා කවුද කවුද කීවේ විත්‍යක් ඈ ඒ විස්තරේ කවුද කීවේ ඈ අජක් වයි රජක් චක් චක් චක් චක් යමන් ඩිංගයි තව වෛරෝ තව ඩිංගයි යම නාමල්ගේ නම කිව්වොත් දැන් මෙතන යකා නටයි මේ හින්දා මේ මොකද දැන් ආ හෝ හෝ හෝ වෛරා හෝ හෝ ආ හරියා හ්ම් දැන්වත් බහිනවා මේ උරුසබ වාහනේ බිමට හ්ම් මොන වාහනේද කීවේ මේ කරත්තෙට මේ ඒකවත් දන්නේ නැතුවයි මට උගන්වන්න තියෙන්නේ මෙතන. උරුසබ උරුසබ වාහනේ උරුසබ වාහනේ කියන්නේ මේ ගොනාදින කරත්තට ලොකෝ හ්ම් හ්ම් පණින්ට ඉතින් බිමට ඩොග් ගාලා ආ පණින්ට <laughs> උරුසබ නෙවෙයි එහෙනම් වෘෂභ වෘෂභ වෘෂභ කියන්නේ ගොනාට නැකත් ගුරුන්නාන්සේ එදා කීවේ ඔයගේ ලග්නේ තුරුසබ කියලා ආ හරි හරි නැකැත්තටත් මං දෙකක් කියන්න ඕන දවසක. මේ දැන් කියනවා අර රට පෝරෝල සැර જાති ගොයම් ගස් දිගේ උඩට ගිහින් වී ඇටවලට හාල් ඇටවලට යනවයි කීවේ කවුද කියලා මට කියන්න. කීවේ ඔහෙගේ දෝනියන්දගේ මේ තවටින්ගේ මං කියනවා ඒ නම. ආ ඒ කියන්නේ මගේ දූ බිසෝ කීවද රට පෝර දාන්නේ නැතුව ගොම පෝර දාලා නෑ නෑ නෑ එහෙම බිසෝ කීවේ නෑ. හරි හරි. ඒ ගැනත් අපි පස්සේ කතා කරමුකෝ. නමුත් අර හයරින් කාර්කේ පස්ස ආසනේ ඉඳගෙන ගිය جوړුව කවුද කියලා මං හොයනවා මම මේක ලේසියෙන් අරින්නේ නෑ මෙන්න මේ දොර ඇරලා හිටියානම් ඇයි ඒ කාර්කේ ගිය දෙන්නා ගැන ඔය හැටි කියවන්නේ ඌට වටින්නේ නෑ මේ කබල් තිරික්කලේ අයින් කරන්ට කියලා හෝන් ගහන්ට. අනික ඌ කවුද? ඈ ලේකම් ගොයියාගේ දුවයි බෑ නේද? නැත්තම් ගමේ අර ඔෆිසර් මහත්තයා කියන බම්මන්නගේ දුවයි බෑ නේද? ඈ කියනවාකෝ උන් දෙන්න කවුද කියලා. කියනවා. ඈ ඌ මට ඇද කෙරුවා ඌ. මෙන්න වැඩ. මොකද මං ඒ ජෝඩුවට කීවද ආරච්චි මහත්තයාට ඇදකොලම් කරන්න කියලා? ආව් මං දන්නවා ඒ හෝම් ගැහුවේ කොයි ජෝඩුවද කියලා. උන්දලාට අඬන්ට මාත් ගන්නවා කාර් එකක්. ආව් ආව් ආව්ද <laughs> ඒක එලවන්නේ? <laughs> එලවන්නේ එලවන්නේ අපේ දිගා මඩුල්ලේ සුන්දරසේන බෑනන්ඩි මිසක් වෙන කවුද ඉතින් ඈ දෙන්න. බුරම් පිට දැන් අපි දෙන්න මතක නැති ඇති. මොකෝ අමතක. මං හිතන්නේ අදත් වෙදසිය ගෙදර නෑ කියලා. යතුරු තියනව නේද? දොර අරින්ට. ආපෝ කලුවර. කොයාගේ ටෝච් එක? ඈ? අන්න හරි. සේරටම කලින් බලන්ට පෙදසීයාගේ කනප්පු උඩ අර තියෙන ලියවිල්ල මොකද්ද කියලා? හ්ම්. කෝ ලියවිල්ල? ඔය නෙවිලා මියෝ. මෙහාට දෙන්න ඔය විදුලි පන්දම. ඔය ටෝච් එක දෙන්න. <laughs> බැටරි පන්දම ගෙල්ලේ. මේ මොකද්ද මේ ලියවිල්ල? කෝ? මේ ඒක කියවන්න කලින් ගෙයි පහන් දැල්වල හිටියනම් නේද හොඳ? කලුවර වේදනේ. එහෙමයි මණිකේ. ආ මෙන්න මම එක පහනක් ගන්නවා. ඇයි ඇයි? ඇයි බිසෝ? බිසෝ මේ කෑ ගන්න. අනේ තවේද? <laughs> නෑ නෑ උන් ගියා උන් ගියා. මදයි මේ ගේ ඇතුලේ කොටියෙක් වලහෙක් නයෙක් වගේ සතෙක් හිටියනම් කොහොමද බය වේද? ඈ? මට පෑකුණා. <laughs> අපරාධි. උන් මැරෙයිද? මේ ඔච්චර කරන්න කාරිනේ. මං පොඩි කාලේ ඉඳලම මීයන්ට බයයි. උන් අපා කෑවොත් අර සුදු කබර ලෙඩේ හැදෙනවලු. මොනවා මොනවා? ඒක උදේ බොරුව කිව්වේ. ඒක හැමේ රෝගයක්. චර්මාබාධයක්. මීයෝ අපා කාලා නොවේලු ඒ චර්මාබාධය හැදින්නේ. ඒ ගැන මම මගේ යාළු දොස්තරලාගෙනුත් අහලා බැලුවා. ඕනනම් අපි වෙදසියාවම උන්දගෙනුත් අහලා බලමු. යා කවුද දන්නේ උන්ව අපා කෑවද නැද්ද කියන්ට? ඒ සරේ තව සැකයක්. මීයේ කෙනෙකුගේ ඇඟ හරි අතපය හරි හපා කනකොට රිදෙනවා. උගේ දත් හැම හිල් කරගෙන යනකොට. අනේ බලන්න මගේ කකුල හපා කෑවද කියලා. ආ කොබා මේ ටෝච් එකේ එළිය ඇති. මේ මේ පුටුවෙන් ඉඳගන්න. අන්න ඕම. ආ පුයි දෙවියනේ. අයියෝ කකුල් දෙකම ඉලාගෙන කාලා. අනේ මාව ගෙනියන්න ඉස්පිරිතාලෙට. ඉක්මනට ගෙනියන්න. නෑ නෑ බිසෝ මීයෝ ඔයාව කාලා නැහැ. මම බොරුවටයි කිව්වේ. බොරුවටයි කිව්වේ. අනේ අපා කාලා නැතත් මීයන්ගේ ඇඟට අපේ ඇඟ කිට්ටු වුණත් අර සුදු හම් රෝගය හැදෙන්න පුළුවන් කියලා මං අහලා තියෙනවා. එහෙම වෙන්නේ නැහැ කියලයි මගේ යාළු දොස්තර කීවේ. අනික් කාරණේ ඒ වගේ රෝගයක් කෙනෙකුට හැදුනත් අපි ඒ තැනත් හරි තැනත් හරි හෙලා දකින්න හොඳ නැහැ. අපට වුණත් අපි නොහිතපු බලාපොරොත්තු නොවූ ලෙඩ රෝග වැන්නට ඉඩ තියෙනවා. දැන් ඇති දැන් ඇති බලන්න සීයා කියලා ගිය මේ දියුම මොනවද ලියලා තියෙන්නේ කියලා. <laughs> ඒ කියන්නේ දැන් අර මී පිස්සුව ඉවරයි. ඈ? දැන් මී ළඟට මොන පිස්සුවක් හැදෙයිද මන් දන්නේ. හ්ම් හ්ම්. මේක ලියුමක් නෙවෙයි බෙහෙත් පට්ටෝරක් කාටද ලියාපු මේ? අනේ ඒ කියන්නේ සීයා පේන්ට කලින් අපට නොකිය කොහෙද ගියේ? හ්ම්. එහෙම යන්නේ නැහනේ අපට නොකිය. බලන්න බලන්න අනිත් කාමරවල මුකුත් නැති වෙලාද කියලා? අනේ සීයා විතරයි අපි දෙන්නට හිතේ. දැන් උන්දත් නැහැ. මට හරි දුකයි නාමේ. මේ සල්ලි අනික් වටන දේවලුත් තියනවද බලන්න? හා හා හා. ඒ කියන්නේ මේ ගෙදර තිබ්බ දේ ගැනද දුක් වෙන්නේ? ඔව්. නෑ නෑ. මට බය සීයව කවුරු හරි දැහැගෙන ගියාද කියලායි. තේරුණාද? ඇහුණද මං කියන දේ? මොනවද ඔය කල්පනා කරන්නේ? කතා කරන්නකෝ අනේ ඔය කල්පනාව නවත්තලා. ඔව් ඔව් මං කතා කරන්නම්. ප්‍රශ්නේ මොකක් ගැනද මං දැන් කතා කරන්න කියන එකයි. මට කතා කරන්න තියෙන හැම දෙයක්ම දැන් ආකුල ව්‍යාකුල වෙලා ඉවරයි. මොනවද මං ඉවර කරුවේ? ඔව් ඔව් ඔව්. සද්ද අඩු කරලා ටිකක් සංසුන් වෙනවද? හ්ම්? ඔයාට තේරෙන්නේ නැද්ද? මේ දීපුල අයිති වෙදසීයා කවුරු හරි උස්සගෙන ගිහින් හිටන් ඔව් ඔව් මට තේරෙනවා බිසෝගේ හිතේ කැකෑරෙන ඔය බය ගැන. ඒකයි මං සංසුන් වෙන්න කිව්වේ. මේ පින් සිද්ධ වෙයි ඔය හිතේ තියෙන බය, සැක, පසුතැවිල්ල කියන හැඟීම් සේරම මොහොතකට අමතක කරලා මෙන්න මේ බිමින් එරමිනිය ගොතාගෙන මෙන්න මෙහෙම වාඩි වෙන්න. හ්ම් මං ඉස්සරත් කියලා දුන්න මේ ওই හිතේ ඇතිවන බිය සැක පසුතැවිලි පහ කරගන්න එක්ක භාවනා කරන්න ඕනේ. නැත්තම් අඩුම වශයෙන් සිත කය දෙකම සංවර කරගන්න ඕනේ. මතකද ඒ ඔයාට? ඔව්. මට මතකයි. හරි. එහෙමනම් දැන් මේ පැදුරේ බිම එරමිනියා ගොතාගෙන ඔය හිත කියන මහා බලසම්පන්න ජවය සංවර කරගන්න දිග හුස්මක් ඉහළට ඇදලා ඒ හුස්ම බොහොම හිමින් පිට කරන්න. හ්ම් අන්න හරි. දැන් ඔය හිතට කරදර කරපු සේරම දේ අමතක කරලා හිතයි කයයි දෙකම එක අරමුණක පිහිටවගෙන වැඩි හෙල්ලෙන්නේ නැතුව දිගට හුස්ම ඉහළට ආශ්වාස කරලා ඊතා හිමින් ඒ හුස්ම ප්‍රාශ්වාස කරලා මොහොතක් නිසලව ඉන්න බලන්නකෝ හ්ම් හ්ම් අනේ මට සමාවෙන්ට නාමේ මට ඔය හොඳ දේ සේරම අමතක වුණා. අත උදේ අපි ගියේ නාමේ ගියාලුවෙක් බලන්ටනේ. ඒ එනකොට නේද මගදී අපිට අර කවුද මිනිහෙක් කීවේ ආරච්චි රාලගේ දුව කසාද බැඳලා දිගා මඩුල්ලට ගෙනාවේ නැත්තම් එදායින් පස්සේ මුවන් පැලස්සකුත් නැහැ ආරච්චිලත් නැහැ වෙදරාලත් නෑ. අර නාමෙලාය කියන ගුරුවරයාත් සදාකාලෙටම නෑ කියලා. නපුරු චන්දියෙක් අපි ගිය කාර් එක ඉස්සරහට පැනලා කෑ ගැව්වේ. ඔයා hina වෙලා ඩ්‍රයිවර්ට කීව කලබල නොවි අපි යමු මුවන් පැලැස්සට කියලා. <laughs> ඒකනේ දැන් අපි මේ ගෙදරට ආවේ. ඉතින් කෝ අපේ වෙද සීයා. ආ අන්න අන්නාව වෙදසිය. අද මුවන් පැලසේ රංගපෑම් රම්‍යා වනිකසේකර, විජේරත්න වරකාගොඩ, උලපනේ ගුණසේකර, රත්නා ලාල්නී ජයකුඩි සහ රෝහණ සිරිවර්ධන. නාද ශික්ෂණය ජයන්ත චන්ද්‍රලාල්. කලාශූරී මුදලි නායක සෝමරත්නයන් ගුවන් විදුලියට රචනා කරන මුවන් පැලස නන්දා ජයමාන්නගේ නිෂ්පාදනයක්.